ඔබ සියලු දෙනාම මෙත් සිතින් පිළිගනිමු. කර්මය කරපින්නාගෙන හීන දීන වී නොපවතිනටත් ඔබ සිටින්නේ කවර ශේෂ්ත්‍රයක උවද කෙලෙස් බන්ධන ලිහා දමා සියලු කුසල කුසල කර්ම අභිභව නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නටත් අප මහා තථාගතයන් වහන්සේ අනුශාසනා කළසේක. අදත් සුපුරුදු පරිදි ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ලෝණපල සූත්‍රය ඇසුරෙන් අකුසල විපාක යටපත් කරන්නේ කෙසේද යන මාතෘකාවට ප්‍රකාරව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. ඔබ වහන්සේට අපගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමින් වහන්ස. ත්‍රිවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති දෙකක් මුළුල්ලේ කතා කළේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙන ලෝණඵල සූත්‍රයේහි දැක්වෙන කරුණු පැහැදිලි කර ගැනීමයි. එතකොට මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡා සති දෙකක පටන් ආරම්භ කරපු මේ සාකච්ඡා පෙළෙහි ඉදිරියට අකුසල විපාක යටපත් කරන්නේ කොහොමද කියන මේ මාතෘකාව කතා බහ කරන්නට ඒ සඳහා තමයි අපි ලෝණපල සූත්‍රය පාදක කරගත්තේ. අපි පසුගිය සති දෙක තුල ලෝණපල සූත්‍රයේ සූත්‍ර සාරාංශය මූලික වශයෙන් කතා බහ කරලා නිමාවටපත් කළා. නමුත් එහි ඇතුළත් වෙන ප්‍රධාන කාරණා හතර අපි මේ සතියේ පටන් සාකච්ඡා කිරීම ආරම්භ කරන බව සිහිපත් කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන්නේ කර්ම කරපු කරපු විදිහට නෙමෙයි විපාක දෙන්නේ. ඒවා විපාක වාරයේහි මතුවෙන මතුවෙන ආකාරයටයි විපාක දෙන්නේ. විත ධම්ම වේදනීය වශයෙන්, උපපජ්ජ වේදනීය වශයෙන්, අපරාපරය වේදනීය වශයෙන් නිවන් දකින ආත්ම භාවයේ දක්වා යම් ආකාරයකින් මතුවෙනවද ඒ ආකාරය අනුවයි විපාකත්වයට පැමිණේ. එතකොට තථාගතයන් වහන්සේ එහිදී දේශනා කරන ප්‍රධාන කාරණය තමයි යම්කිසි කෙනෙකුට මහේශාක්‍ය බව ඇති කරගන්නට පුළුවන් නම් මානසික වශයෙන් ශක්තිමත් වෙන්න මානසික ආධ්‍යාත්මික වශයෙන් වඩා පිරිපුන් වෙන්නට පුළුවන් නම් ඒ මානසික ආධ්‍යාත්මික මහේශාක්‍ය බව හේතු කොටගෙන එතනත්තාට අකුසල කර්ම බොහෝ දුරට දුබල කරන්නට පුළුවන් ඒ කියන්නේ අකුසල කර්ම විපාක සාංශාරික වශයෙන් අපි සිද්ධ කරගෙන තියෙන අකුසල කර්ම දැන් සිද්ධ කරලා අවසానයි එතකොට එහි විපාකය අපි පසුපස එනවා. එතකොට මේ විපාකය අර විපාක වාරයේදී ඒ කියන්නේ ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතයේ කළ කර්ම හෝ උපපජ්ජ වේදනීය වශයෙන් පෙර භවයේ කළ කර්ම හෝ අපරාපරි වේදනීය වශයෙන් සසරේ කවදා හෝ කළ කර්ම අපිට මේ භවෙහි මතු වෙන්නට පුළුවන්. එතකොට අපි කරන ලද අකුසල කර්ම කොතෙක් දුරට මතුවලා විපාක දෙනවද කියලා තීරණය වෙන්නේ මේ ජීවිතේ ගොඩනැගෙන පසුබිම අනුවයි පරිසරය අනුවයි. එතකොට පරිසරය කියලා හැඳින්වෙන්නේ අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක. එතකොට මේ සාධක ටික අපි කොයි විදිහටද හසුරුවාගන්නේ ඒ ඒ ආකාරය අනුව තමයි අර අකුසල කර්ම කොපමණකින් මතුවෙනවද කොපමණකින් යට යනවද කුසල කර්ම කොපමණ මතුවලා විපාක දෙනවද කොපමණ යටපත් වෙනවද කියලා තීරණය වෙන්නේ ඉතින් එම කාරණේෙහිදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යම් කෙනෙකුට සිත සවිමත් කරගන්නට පුළුවන් නම් ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් අන්නේ මානසික ආධ්‍යාත්මික පිරිපුන් බව එහෙම නැත්නම් මහේශාක්‍ය බව ඇති කරගන්නා පුද්ගලයාට අකුසල යටපත් කරලා කුසල් මතු කරලා ජීවිතයේ සුවපත්ව පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අකුසල කර්ම විපාක දුන්නා වුණත් ඒ තනත්තා ਸਰව සම්පූර්ණයෙන්ම යටපත් කරන්නට ඒ අකුසලය සමත් වෙන්නේ නැහැ කියන බව. ඉතින් මේ සඳහා තථාගතයන් වහන්සේ මේ ලෝණපල සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් සිහිපත් කරන්නේ දේශනා කරන්නේ මේ මහේශාක්‍ය බව ඇති කර ගන්නට නම් කරුණු හතරක් වැඩි යුතු බවයි. ඒවා භාවනා හැටියට හඳුන්වනවා. භාවනා කියලා කියන්නේ වඩනවා, දියුණු කරනවා. සංවර්ධනය කරනවා. එතකොට මොනවද වැඩි යුතු කාරණා හතර? කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා. එතකොට භාවනා හතරක් කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි මූලික වශයෙන් බෞද්ධ හැටියට භාවනාව ගැන අහලා තියෙනවා. ඊට අමතරව තව අපි සමත භාවනා, විදර්ශනා භාවනා කියලා භාවනාවේ අංශ දෙකක් පිළිබඳව අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝණපල සූත්‍රයේදී භාවනා හතරක් පිළිබඳව දේශනා කරනවා කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා දැන් මේ විදිහට අපි භාවනා කියන වචනේ හරියට තේරුම් ගත්තොත් අපිට මේක ඊටාම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් ඒ මොකද දැන් හුඟක් දෙනා භාවනා කියන වචනයට අර්ථ ගන්නවාගෙන තියෙන්නේ බිම වාඩි වෙලා කකුල් දෙක වකුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන දැස පියාගෙන මනසින් මෙනෙහි කරමින් සිදු කරන වැඩක් හැටියට තමයි බොහෝ දෙනා භාවනාව කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි වර්තමානයේ ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා දේශනා කරන්නේ නිවන් දකින්න භාවනාව ඒ කියන්නේ සෝවාන් වෙන්න භාවනාව අවශ්‍ය නැහැ. බණ අහලා තමයි සෝවාන් වෙන්නේ. එතකොට භාවනාව අවශ්‍ය වෙන්නේ එතනින් එහාටයි කියලා. ඉතින් යම් කිසි කෙනෙක් කියනවා නම් සෝවාන් වෙන්න භාවනාව ඕනේ බණහලා භාවනා සෝවාන් වෙන්න පුළුවන් කියලා. ඒකේ තේරුම ඒ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඒ තැනත්තා භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන නැති බවයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. මොකද භාවනා කියන්නේ අර ඉරියව්වකට සීමා වෙච්ච කාරණයක් නෙමෙයි. භාවනා කියන්නේ වඩනවා කියන අර්ථය. කුමක්ද වඩන්නේ? අපේ සිත. එතකොට ඒ සිත වැඩිම සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම දේශනා කරනවා. දැන් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවා නිවන් අවබෝධ කරන්නට උපකාර වෙන අවස්ථා පහක් පිළිබඳව. ඒවා හඳුන්වන්නේ විමුක්තායතන ධර්ම හැටියට. විමුක්තායතන කියලා කියන්නේ විමුක්තියට ප්‍රවේශ වෙන්නට පුළුවන් අවස්ථා පහක්. එතකොට ඒ මොනවද? පළවෙනි එක දක්වන්නේ ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කරන්නට පුළුවන් එක විමුක්තායතන. ඒ කියන්නේ එතනදී අවශ්‍ය භාවනාව සිද්ධ වෙනවා. ඒතර භාවනා කියලා කියන්නේ සිත වැඩිමයි සිත වඩන්නට ප්‍රධාන වශයෙන් අපි කරන්න ඕන වැඩ තුනක්. අපි හැම විටම ධර්මදේශනාවලදී පැහැදිලි කරලා දෙනවා. භාවනා හැටියට සිත පුහුණු කරද්දී ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ සිතේ තියෙන දුර්ගුණ, දුර්වලකම් හඳුනාගෙන කිරීම ඒ වගේම සිතෙහි පවතින ගුණාංග බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම, ගුණ ධර්ම ආදී වශයෙන් අපි හඳුන්වන ඒ යහපත් ගුණාංග හඳුනාගෙන දිනු කිරීම ඊළඟට තුන්වෙනි කාර්යය තමයි ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කර ගැනීම. එතකොට මේ දුර්ගුණ දුරු කිරීම යහගුණ වැඩි වීම ලෝක ධර්ම අවබෝධ කිරීම කියන මේ වැඩ තුන තමයි අපිට භාවනාව හැටියට එහෙම නැත්නම් අපේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ මෙන්න මේ වැඩ තුන ඔස්සේ. එහෙමනම් භාවනා කරනවා කියලා අපිට ওই වැඩ තුන තමයි කරන්න තියෙන්නේ. ඒතර යම් කෙනෙක් හරියට සිහි කල්පනාවෙන් බණ අහනවා නම් ඒතනත්තාගේ චිත්තසංතානයේ මෙතෙක් තිබුණු දුර්වල මනෝභාවයන් දුරු කරන්නට එතනත්තා සමත් වෙනවා. එතකොට නැවත නොහට ගන්නා ආකාරයෙන් යම් දුර්වල ප්‍රහාණය කරන්නට සමත් වෙනවා නම් මේ අවස්ථාව හඳුන්වනවා මාර්ගඵල අවබෝධය කියලා. යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනවා නම් ධර්ම ශ්‍රවණය කරලා ඒකේ තේරුම එතෙක් ඒතනත්තාගේ චිත්තසංතානයේ තිබුණු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙලා එතකොට ඒක තමයි භාවනාවේ පළවෙනි අංගය. දුර්ගුණ එහෙම නැත්නම් තමන්ගේ මනසේ තිබෙච්ච ඒ ක්ලේශ ධර්ම අහෝසි වීම. එතකොට ඒ ලෝකෝත්තර භාවයටපත් වෙන්නට පෙර ආතුව ඒතනත්තා තදංග වශයෙන් නිෂ්කම්මන වශයෙන් පමණයි ඒවා ප්‍රහාණය කරන්නට සමත් හැබැයි අර මාර්ගඥානයේදී අනුශය වශයෙන් පවතින ඒ ක්ලේශ මූලයනුත් සමග සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරන්නට සමත් වෙනවා. එතකොට ධර්ම ශ්‍රවණය තුළින් අර විදිහට කෙලස් ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට යම්කිසි කෙනෙක් සමත් වෙනවා නම් එතන අර කියන භාවනාවෙන් කෙරෙන්නට ඕන වැඩ තුනම කෙරිලා තියෙනවා. දුර්ගුණ දුරු කිරීම, ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම එහෙම නැත්නම් අපි ආශ්‍රව ධර්ම හැටියට ගත්තොත් දිඨාශ්‍රවය සහ විචිකිච්ඡාශ්‍රවය එතකොට ඒ ආශ්‍රව ධර්ම දෙකම ප්‍රහාණය වෙලා තියෙනවා. ඊළඟට යහගුණ වැඩිලා තිනවා යහගුණ කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග එතෙක් ඒතනත්තාගේ సంతානෙ වැඩිලා තිබුණේ ලෞකික වශයෙන් පමණයි එතකොට ඒ ධර්ම එක සිතක එකට පහළ වෙමින් ලෝකෝත්තර භාවයෙන් ඒ ධර්ම වර්ධනය වෙලා තිනවා ඊළඟට මෙතෙක් අවබෝධ නොකළ ඒ කියන්නේ ලෞකික වශයෙන් පමණක් ඔහුට දැනුමක් බවට පත්තුණු චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාණය ඒ ප්‍රඥාව අවදි වෙලා චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම තහවුරු වෙලා තියෙනවා ඒ සෝවාන් ඵලයට ප්‍රමාණවත් පරිදි. ඒ වගේම හේතුඵල ධර්මය ත්‍රිලක්ෂණය ඔහු මෙතෙක් දැක්කට වඩා ඊටාම තියුණු විදිහට එහිදී දැකගෙන තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා. එහෙමනම් දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම කියන මේ වැඩ තුනම එතකොට සිද්ධ වෙලා තියෙනවා අර ධර්ම ශ්‍රවණය තුල. එහෙමනම් ඒකට තමයි භාවනාව කියන්නේ. ඒ නිසා අපිට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ කොහෙත්ම භාවනා කරන්නට අවශ්‍ය නැහැ සෝවාන් වෙන්න බණ අහලා විතරක් සෝවාන් වෙන්න පුළුවන් කියලා කියනවා නම් ඒකේ තේරුම ගිහි වුණත් පැවිදි වුණත් ඒ තැනත්තා භාවනාව කියන්නේ මොකද්ද භාවනාවේදී වෙන්න ඕන මොකද්ද මොකද්ද ඒකේ පරමාර්ථය කියලා හරියට පැහැදිලිව අවබෝධ කරගෙන නැහැ කියන එකයි. ඒ නිසා මේ කාරණා ටික අපි මූලික වශයෙන් සිහිපත් කළේ අපි භාවනාව පිළිබඳව බොහොම පටු ආකල්පයක ඉන්නකොට අපිට හුඟක් දේවල් පටල වෙනවා සමහර වෙලාවට භාවනා නමින් පැහැදිලි කරනකොට. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ විමුක්තායතන සූත්‍රයේ ඊළඟට දක්වන කාරණා ටික තමයි පළවෙනි එක ධර්ම ශ්‍රවණය, දෙවැනි එක ධර්ම දේශනාව. ඒතර ධර්ම දේශනාව හරියට සිහි බුද්ධිය කරනවා නම් ඒකෙත්තර භාවනා කෘත්‍ය හරියට සිද්ධ වෙනවා. එතකොට තදංග විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය කරන්න වගේම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නටත් සමත් වෙනවා. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධ කරන්නටත් සමත් වෙනවා ධර්ම දේශනාවෙන්. එහෙම අවබෝධ කරපු තෙරුන් වහන්සේලා පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ධර්ම සජ්ජායන. හඬනගා ධර්මය කියවීම. ඒක නිකන් අර වචන වලට සීමා කරන්නේ නැතුව සිහියෙන් නුවණින් ඒ ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කරමින් ඒ ධර්ම සත්‍යයනාව කෙරෙනවා නම් ඒ තුලත් අර විදිහට කෙලෙස් ධර්ම දුරු වෙනවා ප්‍රහාණය වෙනවා ඒ තුලත් භාවනාව කෙරෙනවා ඊළඟට හතරවෙනි කාරණේ තමයි ධර්ම මානසිකාරය නිහඬව අර අපි මුලින් කිව්වා වගේ වාඩි වෙලා ඉඳගෙන එහෙම නැත්නම් කය සංසුන් කරගෙන වාඩි වෙලාම කියලා නියමයක් නැහැ. හාන්සි වෙලා හරි, ඇවිද ඇවිද හරි, එහෙම නැත්නම් හිටගෙන හරි මේ කවර ඉරියව්වකින් හරි ධර්මය මෙනෙහි කිරීම. ඒ ධර්ම සම්මර්ෂණය භාවනාව සඳහා අවශ්‍ය පසුබිම සකසනවා. ඒ තුල අර භාවනාව සිද්ධ වෙනවා හරියට කළොත්. ඊළඟට පස්වෙනි කාරණය තමයි සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම. චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නට එහෙම නැත්නම් අපි සමතයයි කියලා හඳුන්වන ඒ සමාධි නිමිත්තක් මනවින් ප්‍රගුණ කිරීම. එතකොට ඒ ප්‍රගුණ කිරීම තුළ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. එතකොට ඒ ඒකාග්‍රතාවය ඇති වෙනකොට සිතේ ප්‍රීතිය සැහැල්ලුව ඇති වෙනවා. එතකොට පස්සබ්ද කායෝ සුඛං වේදේති සුඛිතෝ චිත්තං සමාධියති සමාහිතෝ යථා භූතං පස්සති පජානාති කය සැහැල්ලු වෙනකොට සුවය ඇති වෙනවා සුවය ඇති වෙනකොට සිත ඒකාග්‍ර වෙනවා ඒකාග්‍රතාවය වැඩෙනකොට යථා භූත ඥානය පහළ වෙනවා ප්‍රඥාව අවදි වෙනවා එතකොට මේ පස්වෙනි ක්‍රමය ඔය විදිහට අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුක්තායතන සූත්‍රයේ භාවනාව සිදු විය හැකි අවස්ථා එහෙම නැත්නම් භාවනාව ප්‍රගුණ වෙන්නට විශේෂයෙන් කෙලස් ප්‍රහාණය කරන්නට අර තදංග විස්කම්බන වශයෙන් తాවකාලිකව නෙමෙයි සමුච්ඡේද වශයෙන් සදාකාලිකව මතු නොහට ගන්නා ආකාරයෙන් කෙලස් ප්‍රහාණය කරන්නට ඔය අවස්ථා පහ තුල අවකාශ සැලසෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා මේ කරුණු දිහා බැලුවහම අපිට පැහැදිලිවම වටහා ගන්නට පුළුවන් වෙනවා. භාවනාව කියලා කියන්නේ එක ඉරියව්වකට සීමා වෙච්ච කාරණයක් නෙමෙයි. ඒක බණ අහමින්ද බණ කියමින්ද එහෙම නැත්නම් වාඩි වෙලා ඉඳමින්ද හිටගෙනද ඇවිදිමින්ද හාන්සි වෙලාද කතා බහ කරමින්ද හඬ නගා සජ්ජායනා කරමින්ද ඒ අවස්ථාව නෙමෙයි වැදගත් වෙන්නේ අවස්ථාව තුල අර අවශ්‍ය මානසික සංවර්ධනය ඒ භාවනාව භාවනා කියලා අපි කිව්වේ වඩනවා වැඩි දියුණු කරනවා කියන අර්ථය ඒ pāli වචනේ තියෙන්නේ. එතකොට ඒ සිත වැඩි දියුණු වෙන්නට, සිත සංවර්ධනය වෙන්නට අවශ්‍ය ගුණාංග ටික එතන ක්‍රියාත්මක වෙනවා නම් ඉරියව්ව මොකක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණා ටික මූලිකව සිත්ති ධාරණය කරගෙන අපි මේ ලෝණපල සූත්‍රයේන කරුණ වලට අවධානය යොමු කරනකොට අපිට හොඳ වැටහීමක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝණපල සූත්‍රයේදී භාවනාව කළ හැකි ක්‍රම හතරක් තමයි මේ පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් අපේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපකාර වෙන පැති හතරක් කියලා කිව්වත් නිවැරදි. දැන් සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයක් දේශනා කරනවානේ. එකම සතිපට්ඨාන භාවනාව කළ හැකි කර්මස්ථාන හතරක්. අවස්ථා හතරක් දේශනා කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරන්නට, ඒ මහේශාක්‍ය බව ඇති කරන්නට අපට භාවනාව ප්‍රගුණ කළ හැකි ක්‍රම හතරක් තමයි මේ ලෝණපල සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වශයෙන්. කාය භාවනා කියලා කියන්නේ එතකොට ඒකේ අර්ථය ගත්තොත් කය වැඩිම. කය වඩනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ මාංශමය වශයෙන් එහෙම නැත්නම් උසමහතින් කය වඩනවා කියන අර්ථය නෙමෙයි කායි කය පිළිබඳව මානසික සංවරය අපි මුලින් කිව්වනේ භාවනාව කියලා අපි පුහුණු කරන්නේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් කියනවා. එතකොට මේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරනවා අපි කය මුල් කොටගෙන. එහෙමනම් මේකෙන් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායානුපස්සනා සතිපට්ඨාන. එතකොට කය පිළිබඳව සිහිය නුවණ පවත්වාගෙන අපට සති සම්පජාඤ්ඤේ පුහුණු කරන්න පුළුවන් නම් අන්න එතනත්තාට තමයි කය පිළිබඳ අවශ්‍ය සංයමය ඇති එතකොට කායික සංයමයක් නැති කෙනාටින් බොහෝ පව්කම් සිද්ධ වෙන්නට පුළුවන්. බොහෝ අකුසල් සිද්ධ වෙන්නට පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ අකුසල කර්ම විපාක යටපත් කරන ක්‍රමය ගැනනේ. එතකොට මේ මොහොතේ අපේ කය සංවර නැතිනම් අපි අතින් අකුසල් සිද්ධ වෙනකොට සසරේ කරන ලද අකුසල කර්මත් ඒ තුලින් විපාක දෙන්නට අවස්ථාවක් සැලසෙනවා. දැන් අපි මේක සරලව පැහැදිලි කරගත්තොත් අපි හිතමු දැන් මදුරුවේ විදිනකොට සමහර කෙනෙකුට අවිඥානිකවම වගේ අත ගිහිල්ලා අර මදුරුවගේ වදිනවා. එතකොට ඒක ඇත්තටම සවිඥානිකව තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපිට ඒක සති සම්පජඤ්ඤයෙන් තොරයි. ඒ නිසා අපි ගොඩක් දෙනෙකුගෙන් අහුවහම කියන්නේ මම දන්නේ නැහැ නිකන් දන්නේම නැතු වගේ එකපාරට ඉබේම වගේ ගිහින් අතවදිනවා පුරුද්දට. ඉතින් ඒ නිසා දැන් මේ පුරුද්දට අතවදිනවා කියන එකේ තේරුම ඒතනත්තට කය පිළිබඳව සති සම්පජඤ්ඤය නැහැ. කය හසුරුවන්නේ සිහියෙන් නෙමෙයි. එතකොට කයින් සිද්ධ වෙන දේ පිළිබඳව ඔහුට නිවැරදි සංයමයක් නැහැ. ඒ පිළිබඳව සිහිය පුහුණු කරලා නැහැ. එතකොට ඒබඳු තැනත්තා දැන් අර අසිහියෙන් වගේ එහෙම නැත්නම් කල්පනාවෙන් තොරව දන්නේම නැතුව ඇබ්බැහියට වගේ ගිහිල්ලා අත වැදුනට අඩුවක් නැතුව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්න. දැන් එතකොට අපි අකුසල කර්ම විපාක වළක්වා ගන්නට නම් අකුසලයෙන් වළකින්න. එතකොට අකුසලයෙන් වැළකුණොත් තමයි අපට පූර්ව කෘත අකුසල කර්ම විපාකත් යට කරගන්න පුළුවන්. දැන් මේ මොහොතේ අපට අකුසල් වළක්වා ගන්නට තරම් මහේශාක්‍ය බවක් නැතිනම් සවියක් නැතිනම් සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාක කොහෙත්ම අපට යටපත් කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් දුබල වූ තැනැත්තා දැන් අර විදිහට තමන්ගේ කය පිළිබඳව කරන කියන දේ තමන් සති සම්පජඤ්ඤයෙන් තොරව ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඒ තනත්තාට පුහුණු කළ මනසක් නැහැ. පුහුණු කළ සිහියක් නැහැ. එතකොට පුහුණු කළ සිහියක් නැතිනම් ඒ තනත්තාගේ සිත ශක්තිමත් නැහැ. එතකොට අර මහාත්ම කියන ගතියට ඔහුගේ එතන ආත්ම කියලා හඳුන්වන්නේ සම්මුති වශයෙන් එතකොට ඔහුගේ ආත්මය ඒ මහත් තත්ත්වයටපත් වෙලා නැහැ. එතකොට මහාත්ම කියලා කියන්නේ පුළුල් අනිත් අයට වඩා සාමාන්‍ය පුද්ගලයන්ට වඩා පුළුල් විදිහට හිතන්න පුළුවන් පුළුල් විදිහට දකින්න පුළුවන් පුළුල් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අය තමයි මහාත්ම කියලා කියන්නේ. ඒ ඒතනත්තාගේ ආත්මය බොහොම පුළුල්. මේ මේ පටු තැනකට සීමා වෙලා නැහැ. එතකොට මේ ආත්ම කියන වචනේ පටලවා ගන්න එපා. බුදුදහමේ ආත්ම කතාවක් නැහැ. නමුත් අපේ භාවිතයේදී බුදුරජාණන් වහන්සේ පවා අත්ත දත්තම් පරත්තේන බහුනා පිනහපේ මෙහෙම ගාථාවල පවා මේ ආත්ම කියන වචනේ දේශනා කරන සම්මුති වශයෙන්. එතකොට එනිසා මෙතනත් අපි මහාත්ම කියලා කතා කරනකොට ඒ ආත්ම කියන්නේ Taman පිළිබඳව තමන්ගේ මානසික ආධ්‍යාත්මික ශක්තිය. එතකොට ඒක මේ පටු තැනක මම රැකෙන්න මගේ පවුල රැකෙන්න කියන තැනක එහෙම බොහොම පටු තැනක ඉන්නවා නම් ඒ තනත්තාගේ අර ආධ්‍යාත්මේ පුළුල් වෙලා නැහැ විවෘත වෙලා නැහැ එතකොට අර මහාත්ම ගතියට එන්න අමාරු එතකොට අපේ මනස අපේ ප්‍රඥා පුළුල් වෙනකොට ඒක මේ සමස්ත අවකාශයේහි පැතිරෙන්නට පටන් ඒ පැතිරෙනකොට අපිට මේ අවකාශයේ සිද්ධ වෙන බොහෝ දේවල් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ කය සිද්ධ වෙන දේ විතරක් නෙමෙයි කයින් පරිබාහිර සිද්ධ වෙන දේත් අපිට දැනෙන්නට ගන්නවා. එතකොට අනිත් අනිත් අයට සිද්ධ වෙන්නට යන දේ අපිට යම් ප්‍රමාණයකට දැනෙන්නට ගන්නවා. දැන් මෙහෙම මෙහෙම අපේ මනස පුළුල් ගන්න. දැන් ඒ සිද්ධිය වෙන්නේ කොහොමද? දැන් අපි හිතමු අම්මා කෙනෙක් නිතර නිතරම තමන්ගේ දරුවා පිළිබඳව ගාක් උනන්දු වෙනවා. එතකොට ඒ අම්මගේ විඥාන ධාරාව තමන් සතුව තමන් සමග විතරක් නෙමේ අර දරුවාගේ මානසික ස්වභාවයත් එක්කත් යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙනකොට ඒ දරුවා තරමක් දුරින් හිටියා වුණා. ඉන්න ස්ථානයේ වැදගත් වෙන්නේ නැහැ. ඒ දරුවා කොහේ හිටියත් ඒ දරුවට සිද්ධ වෙන විපත පිළිබඳව කරදරය පිළිබඳව යම් යම් සංඥා මේ මෑණියන්ට දැනෙන්න ගන්නවා. ඒවා සිහින මාර්ගයෙන් වෙන්නට පුළුවන් එක එක විදිහට දැනෙන්නට පුළුවන්. ඒ මොකද දැන් මේ මෑණියන්ගේ විඥාණය අර Taman මම කියන තැනකට සීමා වෙලා නැහැ. දරුවා කියන තැනටත් විහිදිලා ගිහිල්ලා. ඒතර දරුවා සම්බන්ධව අර කුසල කුසල කර්මයන් විපාක දෙනකොට ඒ උස්පහත් වෙනකොට ඒ මෑණියන්ට යම් ආකාරයකින් සංනිවේදනය. දැන් අපි හිතමු මේ දරුවා පිළිබඳව හිතන්නා වගේ Tamanගේ gedara සියලු දෙනා ගැනම හිතන්නට පුළුවන් නම් ඒ පිළිබඳව උනන්දු වෙන්නට පුළුවන් නම් ඒගොල්ලන්ගේ යහපත පිළිබඳව කැප වෙන්නට පුළුවන් නම් ඒගොල්ලන්ට යහපතක් කරන්න ඕන කියලා කායික මානසික වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ දුක අවම කරන්න ඕන කියලා අපිට යම්කිසි සැබෑ අවංක කැපකිරීමක් අපි තුල තියෙනවා නම් එහෙම වෙන්න වෙන්න අර පවුලේ හැම දිනාටම සිද්ධ වෙන දේ පිළිබඳව අපිට යම් ආකාරයකින් දැනෙන්න ගන්නවා ඊට පස්සේ ගමේ ඉන්න සියලුම දරුවන් කෙරෙහි අපට ඒ මෛත්‍රී පූර්වක මනෝභාවය පතුරවන්නට පුළුවන් නම් ඒ අයගේ යහපත වෙනුවෙන් ඒගොල්ලන්ගේ දුක අඩු කිරීම පිළිබඳව අපට උනන්දු වෙන්නට පුළුවන් නම් ඒ දරුවන් හැමදෙනාටම සිද්ධ වෙන සැප දුක පිළිබඳව යම් යම් සංඥා අපට ස්පර්ශ වෙන්නට පටන් මුළු ගමේ ඉන්න අවශේෂ සියලු මිනිස්යන් පිළිබඳව අපට ඒ විදිහට අපේ සිත පුළුල් කරන්න පුළුවන් ඒ සමස්තය පිළිබඳව අපට දැනුමක් ඇති මේ විදිහට රටකට ලෝකෙකට එතකොට සමස්ත ලෝක ධාතුවකට මෙහෙම පුළුල් කරන්න දැන් ඒ විදිහට මහාත්ම ගුණය ඒ ඒ මානසික ආධ්‍යාත්මික ශක්තිය එහෙම පුළුල් කරලා Tamanට පටු කරන්නේ නැතිව ඒක අවදි කරලා පුළුල් කිරීමේ හේතුව නිසා තමයි මහා බෝසත්වරයෙක් උපදිනකොට දසදහසක් සක්වල කම්පණයටපත් වෙන්නේ. ඇයි? උන්වහන්සේගේ ආත්මය එහෙම නැත්නම් උන්වහන්සේගේ මානසික ආධ්‍යාත්මික ශක්තිය ඒ වපසරිය අර දසදහසක් සක්වල සියලු සත්වයන්ගේ දුක් පීඩා දුරු කරන්නට ඒ අයගේ සුවය යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඒ සමස්තය පුරා විහිදුණු ශක්තියක් උන්වහන්සේ සතුව පවතිනවා අනන්ත සසරේ සියලු දෙනාගේ දුක් දුරු කරන්න සැපය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න උන්වහන්සේ කැප වෙලා තියෙනවා කැප වෙලා තියෙනකොට උන්වහන්සේගේ මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය තරම්ම කුළුල්ව විහිදී පවතී. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලබනකොට අර සමස්තය කම්පණයටපත් වෙනවා. කම්පණයටපත් වෙනවා කියලා කියන්නේ භූමි කම්පා ඇති වුණා වගේ මිනිසුන්ට අනතුරු වෙනව නෙමෙයි. යම් කම්පනයක් දැනෙනවා ඒ සමස්තයට. ආලෝක ධාරා විහිදෙනවා. එතකොට මේ මොකද්ද ඊට පස්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොටත් එහෙම පිරිනිවන් පාන කොටත් එහෙම අර සමස්තය කෙරෙහි බද්ධ වෙලා තිබිච්ච ශක්තිය තමයි මේ නිරුද්ධ වෙන්නේ. එතකොට සමස්තයට දැනෙනවා දැන් අපි වතුර භාජනයකින් වතුර ටිකක් ඉවතට ගත්තොත් අර සමස්ත වතුර බඳුනටම එය දැනෙනවා. ඊට පස්සේ ආපහු අපි ඒකට වතුර බින්දු කීපයක් දැම්මොත් අර සමස්ත වතුර බඳුනට මේක දැනෙනවා. මොකද මේ ඒකෙම කොටසක්. එතකොට අන්න ඒ වගේ අපේ මනස වඩා පුළුල් කරන්න පුළුවන්. ඒ පුළුල් වෙන්නේ කුමක් නිසා කුමකින්ද? අර මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීම තුලින් අර දුර්වලකම් අඩු කරලා, ಗುಣ වැඩි කරලා, ප්‍රඥාවෙන් පුළුල් කරලා එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට අපේ මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්නට අපි ක්‍රියාත්මක වෙනවා. එතකොට භාවනා කියන්නේ අන්නේ කාර්යභාරය સિદ્ધ කරන වැඩපිළිවෙල. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කාය භාවනා කියලා දක්වන්නේ අපේ කය සම්බන්ධව. දැන් අපිට අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා තියා මේ වෙනකොට මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් තමන්ගේ කය ගැනවත් අවශ්‍ය තරම් අවධානය යොමු කරන්නට මනස පුහුණු කරලා නැහැ පුතඥය. ඉතින් අනුන් ගැන කොහොම හිතන්නද? අනුන්ගේ සුභ සිද්ධිය ගැන කොහොම හිතන්න? අනිත් අයට පැමිණෙන විපත් වළක්වන්නේ කොහොමද? තමන්ගේ කයට පැමිණෙන විපත වළක්වා ගන්නට බැරුව ගින්නට අත පොවනවා නම් ඊට පස්සේ සමහරට අවට අවියාද තියනවද කියලා නිනව්වක් නැතුව අතපය විසිරවන්නට ගිහිල්ලා ඒවැ වැදිලා හැපිලා කැපෙනවා. ඊළඟට පය තියන්නේ කොතනද කියලා නිනව්වක් නැතුව ගිහිල්ලා පය තියලා ලිස්සලා ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් පඩිපෙලෙන් ඇදගෙන වැටෙනවා. දැන් එතකොට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? ඒ තනත්තාට කය පිළිබඳව පිහිටවාගත්තු අවධානයක් නැහැ. සති සම්පජඤ්ඤයක් නැහැ. එතකොට ඒ තනත්තාට තමන්ගේ කයට සිද්ධ වෙන අනතුරවත් සාංශාරික වශයෙන් දැන් අපි මුල්ම අවස්ථාවේ පසුගිය සතිය නෙමෙයි ඊට පෙර සතිය. අපි පැහැදිලි කරන්නේ කොහොමද මේ කුසල අකුසල කර්මයන් චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රයන් පහ ඔස්සේම ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට අපි ඇදගෙන වැටිලා කකුල කැඩෙනවා නම් ඒ මොකද්ද සාංශාරික වශයෙන් සිද්ධ කරලා තියෙන අකුසල කර්මයක දුක්ඛ විපාකය තමයි කාය විඥානය හැටියට දැන් එතනින් අපිට මතුවේ. එතකොට දැන් ඒ සසරේ කරන ලද දුක්ඛ සහගත විපාකය අපිට මතුවෙන්න පුළුවන් උනේ මොකක් නිසාද? ඒ තනත්තා පය තියෙන තන පිළිබඳව සති සම්පජඤ්ඤේ කටයුතු කරපො නැති නිසා. දැන් ඔන්න ඔහුට කාය භාවනාව නැති නිසා සසරේ කරන ලද අකුසල කර්මය බොහොම පහසුවෙන් විපාකත්වයට පැමුණා. දැන් ඔහු සිහි කල්පනාවෙන් කය පිළිබඳ හොඳ සති සම්පජඤ්ඤයකින් යුක්තව කය පරිහරණය කරනවා. පය තියනකොට ඒ ගැන හොඳට දැනුවත්ව, විමසිලිමත්ව, සිහියෙන් සහ නුවණින් පය තියන. එතකොට ඔහු පය ලිස්සලා වැටිලා කකුල කැඩෙන්නට තියෙන සාංශාරික අකුසල කර්මේ විපාකත්වයට පැමිණෙන්න ඉඩක් නැති වෙනවා. පරිසරය අහුරලා එතකොට පඩිපෙලෙන් වැටිලා අතපය කඩා ගන්න තියෙන ඉඩ අහුරලා ඊට පස්සේ නුසුදුසු දේවල් ආහාරයට අරගෙන ලෙඩ දුක් ඇති කරගන්න විඳින්නට තියෙන කර්ම විපාක අකුසල කර්ම විපාක ඔහුට මතුවෙන්න විදිහක් නැහැ. ඔහු ඒ ගන්න ආහාරය පිළිබඳව සැලකිලිමත් වෙනවා. සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂාවෙන් තමයි ආහාරය ගන්න. මෙන්න මේ විදිහට ඊළඟට අපි හිතමු ගගේ නාන්න යනවද මුහුදේ නාන්න යනවද එතකොට ඒ ඒ අවස්ථාව ස්ථානය පිළිබඳව බොහොම සැලකිල්ලෙන් තමයි තමන් කය පරිහරණය කරන්නේ වාහනයක යනවද රිය පදවනවද සැලකිල්ලෙන් තමයි ඒ කටයුතු කරන්නේ එතකොට අර ඒ හැම පැත්තකින්ම තමන්ට එන්න තියෙන අකුසල කර්ම විපාක වැළකී යන්නට එය හේතුවක් වෙනවා දැන් අන්න ඒ විදිහට තමයි ඒ තනත්තාට කාය භාවනාව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒ කියන්නේ කය පිළිබඳ සති සම්පජඤ්ඤය දියුණු කරන්න දියුණු කරන්න ඔහු සසරේ ඕනතරම් අකුසල කර්ම කරලා තියෙනවා ඒ විදිහට කයට හානියෙන්නට සුදුසු. හැබැයි කරලා තිබ්බට දැන් මේ මොහොතේ ඔහුගේ කයට එබඳු හානියක් බාහිරින් ඇති වෙන්නට ඉඩ තාම අවමයි. ඔහු හැම විටම කය පරිහරණය කරන්නේ සති සම්පජඤ්ඤය නිසා. ඊළඟට ඇතුළතින් ඒ බඳු අර්බුදයක් මතුවෙන්නට තියෙන ඉඩ අඩුයි බොහොම සිහි කල්පනාවෙන් කය පරිහරණය කරන නිසා. ඊළඟට අපි හිතමු දැන් බාහිරින් විතරක් නෙමෙයි සුදුසු නැති විදිහට අත දිගාරින්න ගියොත් ඇතුළත මාංශ පේශි ඇදිලා පේශි ඉරිලා දීර්ඝ කාලයක් සමහර වෙලාවට අතපය හොල්ල ගන්න බැරුව පත්තු බැඳ බැඳ එහෙම නැත්නම් බෙහෙත් බිබී ඉන්නට සිද්ධ වෙනවා. එතකොට ඇයි මේ දැන් අත දිගාරින්නට පුළුවන් ස්වභාවය ඒක පිළිබඳව සිහියෙන් නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට මේසෙ උඩ තියෙන කෝප්පේ ගන්න ඕන. එතකොට ඒකට අත දික් කරනවා තා චුට්ටක් අඟල් කීපයක් ඇහෙන් තියෙන. එතකොට අපි අමාරුවෙන් හරි තව පොඩ්ඩක් අත එහාට දික් කරලා අරක ඇදලා ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ ඒ පොඩ්ඩ අපි අනවශ්‍ය විදිහට අත එහාට අදින එක ඇති මාංශ පේශියක් ඇදිලා ඉරිලා යනවා. ඊළඟට නුසුදුසු ඉරියව්වකින් අපි හැරෙන්නට යන ක්‍රියාත්මක වෙන්න නුසුදුසු ඉරියව්වක ඉඳගෙන බර උස්සන්නට යන නුසුදුසු ඉරියව්වක ඉඳගෙන අපි ගින්න ජලය පරිහරණය කරන්නට යන එතකොට මේ හැම දෙයකින්ම අපේ කයට හානි වෙනවා. ඒතර හානි වෙනවා කියලා කියන්නේ දුක්ඛ සහගත කාය විඥානයන් ඇති කරමින් සසරේ කරන ලද යම් අකුසල කර්මයක් විපාක දෙන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ අවස්ථා සියල්ල ඇතුළතින් පිටතින් අපිට අවම කරගන්න පුළුවන් වෙන්නේ අපි කය පරිහරණය කිරීම පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. ඒ නිසා කාය භාවනා කියලා කියන්නේ මස් පිඩු වඩන එකවත් උසමහත වැඩි දියුණු කරන එකවත් නෙමෙයි මේ කය පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්තව. හැබැයි අවශ්‍ය විදිහට කයට සුදුසු ව්‍යායාම කිරීම ඒක මේ කාය භාවනාවට ඇතුළත් හරියට දැනගෙන කරනවා. ඒ කියන්නේ කය අවශ්‍ය විදිහට පරිහරණය කරන්න කය හොඳට සක්‍රිය වෙන්නට සක්‍රිය වෙන්නට නම් නිතර ඉරියව් පවත්වන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපේ ජීවිතේ පවතින්නේ කරුණු කිහිපයක් මත. අස්වාස පස්වාස උපනිබද්ධංච. ආස්වාස ප්‍රස්වාසයේ මත අපේ කය පවතින. ඊළඟට ආහාර රූප නිබද්ධංච. ආහාරය මත අපේ කය පවතින. ඊළඟට සීතුම් හෝප නිබද්දංච සීත උෂ්ණ මත අපේ කය පවතිනවා ඊළඟට ඉරියාපතූප නිබද්දංච නිවැරදිව ඉරියව් පැවැත්වීම මත අපේ කය පවතේ එතකොට මේ නිවැරදිව ඉරියව් පැවැත්වුවේ නැත්නම් නිකන් අතපය හකුලුවගෙන හිටියොත් වැඩි කල මේ කය නඩත්තු කරන්න බෑ ජීවිතේ නඩත්තු කරන්න බෑ එතනත් ඔත්පොළ වෙනවා ඔත්පොළ වෙලා ජීවිතේ විනාශය එතකොට එහෙම ඔත්පොළ නොවි මේ කය සක්‍රියව අවශ්‍ය කටයුතු වල යොදවන්නට නම් අවශ්‍ය විදිහට ඉරියව් වෙනස් කරමින් කයට අවශ්‍ය විදිහේ සක්‍රිය භාවය ඇති කරගන්න. ඒක තමයි අපි ව්‍යායාම කරනවා කියලා කරන්නේ. ඉතින් ඒක වෙනම ව්‍යායාමයක් හැටියට හරි කරන වැඩ කටයුතු තුලින් හරි අවශ්‍ය විදිහට කයේ අංගෝපාංග ක්‍රියාත්මක වෙන්නට සලස්වන්නට ඕන. එතකොට ඒ අවශ්‍ය විදිහ සුදුසු විදිහ ඉක්මවා අපි ඒව හසුරවන්නට ක්‍රියාත්මක වෙන්නේ ඇයි? ඒ පිළිබඳව සති සම්පජාඤ්ඤයෙන් තොර වීම නිසා. ඒ නිසා කය පරිහරණය කිරීමේ දෝෂය නිසා ලෙඩ හදාගන්න. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විෂම පරිහාරජා ආබාධ. කය වැරදි විදිහට පරිහරණය කිරීමෙන් ඇතිවෙන ආබාධ. එතකොට කර්ම විපාක නිසා ඇතිවෙන ආබාධ, බාහිර හේතු නිසා, ඍතු විපර්යාස නිසා ඇතිවෙන ආබාධ වගේම වැරදි විදිහට කය පරිහරණය කරන්න ගිහිල්ලා අපි බොහෝ ආබාධ ඇති කරගන්නවා. ඒ සියල්ලක්ම සසරේ අප විසින් කරන ලද අකුසල කර්ම විපාක තමයි. නමුත් ඒවා යටපත් කරගන්නට පුළුවන් විදිහේ කර්ම විපාක. ඒවා අනිවාර්යෙන් මතු කරගෙන විපාක විදී යුතුයි කියලා නියමයක් නැහැ. එතකොට දැන් මේ කාය භවනා පිළිබඳව දක්වනකොට අට කතාවේ සඳහන් කරනවා දැන් uh, චතුසම්පජඤ්ඤ චතු uh, පාරිශුද්ධ සීලයක් ගැන ධර්මයේ පැහැදිලි කරනවානේ. ඉන්ද්‍රිය සංවර සීලය uh, ඊළඟට ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිමෝක්ෂ සංවර සීලය වශයෙන්. එතකොට මෙහි මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන කොටස මේ කාය භවනා කියන තැනට තමයි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය සිහියෙන් යුක්තව පරිහරණය කිරීම. දැන් එතකොට තව ටිකක් එහාට මේක පුළුල් වෙනවා. ඒ කියන්නේ දැන් අපිට අර කය පිළිබඳව කය කය පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා කියලා කිව්වහම දැන් අපිට අර කය අතපය හැසිරවීම ගැන විතරනේ අවධානය යොමු වෙන්නේ. දැන් මෙතන කියනවා අර ඉන්ද්‍රිය භාවනා මේ එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය ඒ කියන්නේ ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව කියලා ගන්නකොට ඇසින් ගන්නා රූපය ගැනත් සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන. එතකොට ඇසින් අපි නොසුදුසු රූප ගත්තොත්, ඒ කියන්නේ රාගය ඇති වෙන විදිහේ රූප සංඥාවක් ගත්තොත්, ඒක හේතු කොටගෙන අපේ මනස කැළඹෙන්නට පීඩා ඇති කරන්නට ඒ ඇසින් ගත්තු රූපය ඒ ඔස්සේ මනස පැවැත්වීම හේතුවක් වෙනවා. එතකොට ද්වේෂය ගැටීම ඇති වෙන විදිහේ නොසුදුසු අරමුණු අපි නැවත නැවත ඇසින් ගන්නවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මේ කාලවකවානුවේ අපි ලංකාවේ ප්‍රවෘත්ති බලනවා. ප්‍රවෘත්ති පත්‍ර බලනවා. එතකොට රූපවාහිනියෙන් රේඩියෝ එකෙන් ඒ ප්‍රවෘත්ති බලනවා අහනවා. දැන් අපි ඇසින් කනින් අර රටේ ලෝකෙ සිද්ධ වෙන ගොඩාක් දේවල් අපි අහනවා. එතකොට රටේ තියෙන ප්‍රවෘත්ති දැනගන්නට ඕන, සිදුවීම් දැනගන්නට ඕන. නමුත් අපිට එහිදී කන පිළිබඳව, ඇහැ පිළිබඳව සංවරය නොතිබුණොත්. එතකොට ඇහැ කන පිළිබඳ සංවරය කියලා කියන්නේ අපි සතිපට්ඨාන සූත්‍රයේ කතා කළා දීර්ඝ කාලයක් මේ ධර්ම සාකච්ඡාවේදී සෙනසුරාදා ධර්ම සාකච්ඡාවේදී ඉතින් ඒවා නැවත නැවත අහලා බලන්න අපි එහිදී කතා බහ කළා ඒ විදිහට ඉන්ද්‍රිය සංවර කරනවා කියලා කියන්නේ ඇහැ පියාගෙන ඉන්නවා කන වහගෙන ඉන්නවා කියන එක නෙවෙයි ඇසින් ගත යුතු දේ පමණක් ගන්නවා සිහියෙන් යුක්තව. ඒවා නිමිති අනුනිමිති වශයෙන් අරගෙන උපාදාන කරගෙන ඇලීම් ගැටීම් ඇති කරගන්නේ එතැනට සංවර වෙනවා. කනින් සබ්දහන්නට ඕන ලෝකය ගැන තොරතුරු දැනගන්නට ඕන. හැබැයි ඒවා පිළිබඳව ගත යුතු දේ, නොගත යුතු දේ, අවශ්‍ය දේ, අනවශ්‍ය දේ අපිට වෙන් කරගන්නට පුළුවන් වෙනවා. ඒ ඒ පිළිබඳව සති සම්පජඤ්ඤයකින් කටයුතු කරන්න. එහෙම බැරි වුණොත් අර අනවශ්‍ය බොහෝ දේවල් ඔලුවට අරගෙන ඊට පස්සේ ඉතින් අපිට නිින්ද යන්නේ අපි ආවේගකාරී වෙනවා ඊට පස්සේ නිින්ද ගියේ නැතුව වුණාම අපේ දවසම එතන ව්‍යාකූල වෙනවා එතකොට අපේ කය දුර්වල වෙනවා දැන් මේ විදිහට අර ඇස සංවර කරගන්න බැරි වීම හේතු කොටගෙන කන සංවර කරගන්න බැරි වීම හේතු කොටගෙන අපිට ගොඩාක් අර්බුද ඇති වෙනවා ඊට පස්සේ නාසය සංවර කරගන්නට බැරි වීම හේතු කොටගෙන නුසුදුසු දේවල් ආග්‍රහණය කරලා අපේ කයට හානි සිද්ධ වෙන්නට පුළුවන්. ඊළඟට දිව සංවර කරගන්නට නොහැකි වීම නිසා නොසුදුසු ආහාර පාන අනුභව කරලා විවිධ ලෙඩ රෝග හැදෙන්නට පුළුවන්. දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී විවිධ නම් වලින් හඳුන්වන රෝගාබාධ වලට ප්‍රධාන හේතුව අර කායික සංවරය පිළිබඳව එහෙම නැත්නම් ජීවහා සංවරය පිළිබඳව දිවේ සංවරය පිළිබඳව අපි අවශ්‍ය තරම් සැලකිලිමත් නොවිය. එතකොට ඒ සැලකිලිමත් බව තිබුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ එතන ආරක්ෂා කරගන්න. ඒ ඒ දැන් දියවැඩියාව හෝ කොලෙස්ටරෝල් හෝ ඇති වෙලා අපි කායික වශයෙන් යම් පීඩාවක් විඳිනවා නම් ඒ ඒ පීඩාව ඇති කරන්නේ සාංශාරික කර්ම විපාකයි. එතකොට මේ පීඩාව අපේ කය තුල ජනිත කරන්න හේතුනේ කොමක්ද? જીවහා සංවරය අවශ්‍ය තරම් නැති බව. ඒක පුහුණු කරලා නැහැ. එතකොට මෙන්න මේ විදිහට චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පංචේන්ද්‍රයන් පිළිබඳවම සති සම්පජඤ්ඤය පවත්වාගෙන යම් කිසි කෙනෙකුට සංවර වෙන්නට පුළුවන් නම් ඒක තමයි කාය භාවනා කියලා හඳුන්වන්නේ. කාය භාවනා. කාය පිළිබඳව මානසික ආධ්‍යාත්මික පුහුණුව කය පිළිබඳ සංවරය, කය පිළිබඳ වැඩිම. එතකොට කය පිළිබඳ මොකද්ද වඩන්නේ? කය නෙමෙයි. ඒ කය මුල් කොට ගත්තා වූ සති සම්පජඤ්ඤයයි වැඩි දියුණු කරන්නේ. ඒකෙන් තමයි මහාත්ම ගතිය ඇති වෙන්නේ. අපේ අපේ මානසික ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබල වෙන්නේ, පුළුල් වෙන්නේ. එතකොට එහෙම පුළුල් වෙනකොට අපි එක් දෙයක් ගැන නෙමෙයි බොහෝ දේවල් ගැන අවධානයෙන් ඉන්නවා. මේවා කතා කරන්න කතා කරන්න අපිට එක එක පැතිවලින් මනස ගැඹුරට විහිදුවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට අපි හුඟක් වෙලාවට අපේ මනසට දැනෙන ආරම්මන රසය ගැන තමයි අපේ අවධානය යොමු වෙන්නේ. ඒ කියන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, මේ වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. දැන් මේ මනසින් අපි භුක්ති විඳින ටිකත් එක්ක තමයි අපි බොහොම පටු විදිහට ඒ ඉන්ද්‍රියන්ගෙන් අරන් දෙන ඒ තෘප්තියත් එක්ක. ඒවත් එක්ක තමයි අපේ මනස බහුලව කටයුතු කරන්නේ. ඒක තමයි අල්පාත්ම පුද්ගලයාගේ ස්වභාවය. ඒ ඒ තනත්තාගේ මනස ඊටම පටු තැනක ආස්වාදය කියන පටු තැනක විතරයි තියෙන්නේ. ඒ ආස්වාදය කියන පටු තැනෙන් ඔබට මනස අවදි කරගන්න. අවදි කරාම තමයි ආදීනවේ පේන්නට ගන්න, නිස්සරණේ පේන්නට ගන්න. මේ ඔක්කොම පේන්නේ අපේ මනස එතනින් අවදි කළා. පුළුල් කළා. ඊළඟට ඒ ආස්වාදය කියන පටු තැන විතරක් එල්බගෙන ඉන්නේ නැතුව අපේ මනසෙන් ඔබට අවදි කරන්න පුළුවන් නම් තමයි හේතුඵල වශයෙන් මේ ඉන්ද්‍රියන් ඔස්සේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය හරියට අපට වැටහෙන. එතකොට කය සිද්ධ වෙන්නේ මොකද්ද? ඇසේ සිද්ධ වෙන්නේ මොකද්ද? කනේ, නාසයේ, දිවේ සිද්ධ වෙන්නේ මොකද්ද? එතන සිද්ධ වෙන හේතුඵල ක්‍රියාවලිය මොකක්ද? එතකොට හේතුඵල ක්‍රියාවලිය දකින්න නම් අර ආස්වාදයේහි පමණක් එල්බගෙන ඉන්න පටු මානසිකත්වේ ඒ අල්පාත්ම ස්වභාවය අපි මිදෙන්නට ඕන. ඒ අල්පාත්ම ස්වභාවයෙන් මිදිලා අපේ මනස පුළුල් කරන්නට විවෘත කරන්නට අපේ ප්‍රඥාව විවෘත කරන්නට එහෙම විවෘත කරනකොට අපේ කය සම්බන්ධව සිද්ධ වෙන අවශේෂ ක්‍රියාදාමයන් අපට ප්‍රකට වෙන්නට ගන්න පැහැදිලි වෙන්නට ගන්න ඊට පස්සේ ඒ කය සම්බන්ධව ක්‍රියාත්මක වෙන භෞතික ස්වરૂපය පමණක් නෙමෙයි ඒ කය සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න අර රූප කලාප වශයෙන් පවා ඇති වෙන සියුම් වෙනස්කම් අපට දැනෙන්න ගන්නවා. එතකොට ඒ තැනත්තාට පුළුවන් කායික වශයෙන් මතුවෙන රෝග පීඩා තමන්ගේ මනස පාවිච්චි කරලම සමනය කරගන්න යටපත් කරගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි පෙරත් මේවා කතා කරලා තියෙනවා. අපිට ඈනුමක් යන්න එනවා නම් අපිට ඕන නම් පුළුවන් ඒ ඈනුම යන්නට එන වායු ධාරාව, ඒ කියන්නේ උද්ධංගම වාතය ඒක සක්‍රිය වෙන්නට කලින් ඇතුළත ඒ යන්තම් ඒ සඳහා පසුබිම හැදෙනකොටම ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන් ඒක විසිරුවා හරින්නට පුළුවන් මානසික ඊළඟට අපිට කැස්ස හැදෙන්නේ රෝගී තත්වයක් මත නෙවෙයි සාමාන්‍ය විදිහට අපිට කැස්සක් එනවා නම් එතකොට ඒ කැස්සට හේතු වෙන ඒ උද්දංගම වායුව අපට ඕනනම් සමනය කරගන්නට. හැබැයි ඒක කැස්ස කැස්සක් හැටියට උඩට මතු වුණාට පස්සේ හිර කරන්න ගියොත් අනතුරු වෙනවා. ඈනුමක් හැටියට උඩට එනකොට ඒක නවත්තන්න ගියොත් ඉන්ද්‍රියන්ට හානි වෙනවා. කිවිසුමක් හැටියට ඉහළට මතු වුණාට පස්සේ ඒක යටපත් කරන්න ගියොත් හානි සිද්ධ වෙනවා. ඊළඟට මල වේග මුත්‍ර වේග වශයෙන් අධෝගම වායුව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ ඒවා බලහත්කාරයෙන් නවත්තන්න ගියොත් ඒකෙන් හානි සිද්ධ වෙනවා කයට. එහෙම නෙමෙයි ඒ උද්ධංගම අධෝගම වායුව ක්‍රියාත්මක වෙන්නට ආරම්භ වෙන තැනම අපිට ඕන නම් හරියට අපි සති සම්පජාඤ්ඤයෙන් ඉන්නවනම් අපිට බොහෝ දේවල් සමනය කරන්නට පුළුවන් අවශ්‍ය නැති තැනදී එතකොට ඒ අවශ්‍ය නැති තැනදී ඒවා සමනය කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට බොහොම සැහැල්ලුවෙන් කය පවත්වන්නට පුළුවන්. දැන් අපි භාවනා කරන්නට අපි හිතමු වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ වාඩි වෙලා ඉන්නකොට අපිට ඒ භාවනාව කරගන්නට බැරුව දැන් ඈනුම් යනවා, කිවිසුම් යන්න එනවා, කැස්ස හැදෙනවා. ඊළඟට මේ අදෝගම වායුව හැටියට වාතය පිට වෙනවා. එතකොට දැන් මේ මේ සමස්ත ක්‍රියාවලිය අපි කායගත සතිය කායානුපස්සන සතිපට්ඨානෙ හරියට පුහුණු කරන්න පුහුණු කරන්න අපිට අර ස්වභාවයන් සමනය කරගෙන ඊටාම සැහැල්ලු තත්වයකට ඊටාම සංසුන් තත්වයකට ඊටාම සංවර තත්වයකට අපේ කය ගෙනෙන්නට පුළුවන් දැන් මේ උද්ධංගම අදෝගම වායෝ නර විදිහට පීඩාකාරී විදිහට සැලෙන්නට ගත්තොත් එහෙම ඒක සමනය කරගන්නට තරම් අපිට සති සම්පජඤ්ඤයක් නැති වුණොත් එහෙම ඒතනත්තාගේ කායික අභ්‍යන්තරය ව්‍යාකූල වෙනවා එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ව්‍යාකූල වෙනවා. ලේ ගමනා ගමනේ ව්‍යාකූල වෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වය ව්‍යාකූල වෙනවා. පේශිවල ස්වභාවය, පේශි පද්ධති ක්‍රියාකාරීත්වය ව්‍යාකූල වෙනවා. ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය ව්‍යාකූල. දැන් මේ සමස්තයම ව්‍යාකූල වෙනකොට එතනත්තගේ කය සංවර නැහැ. දැන් එහෙම සංවර නැති කයකින් අමුවමුවේ අපි හුස්ම ඉහළට යනවා පහළට යනවා කියලා හිතන්න හැදුවට මෙතන සිහිය පිහිටව ගන්න බෑ. ඒබඳු සංවර නැති කයක් එක්කලා එහෙම වික්ෂිප්ත වූ කයක් ඇතුව අපි මෙත් වඩන්න උත්සාහ කළාට මෛත්‍රී මනෝභාවය අවදි කරන්න බෑ. අපි ඒබඳු මානසික ඒබඳු කායික ව්‍යාකූලත්වයක් එක්කලා අපි වෙන භවනාවක් කරන්න ගියාට එහි සිත පිහිටුවා ගන්න බෑ. බුදුගුණ සිහි කරන්න ගියාට ඒක හරියට සිහි කරන්න බෑ. ඇයි ඒ කය සංවර නැහැ. කය සංවර නැති වෙනකොට ඒක රූපේ නාමයට බලපානවා. නාමයෙන් රූපය නාමය රූපයට ප්‍රත්‍ය වෙනවා රූපය නාමයට ප්‍රත්‍ය වෙනවා. එතකොට අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනවා. මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයත් එක්කලා කයේ අසංවර බව, කයේ අසමතුලිත බව, කය සැහැල්ලු නොවීම අපේ මනස ව්‍යාකූල කරන්න ප්‍රධාන වශයෙන් හේතු දැන් අපි ආනාපාන සතිය පුහුණු කරනකොට අපිට මේවා හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන්. අපේ කයේ යම්කිසි සැලීමක් වෙනසක් සිද්ධ වෙච්ච ගමන්ම ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒ ආස්වාස් ප්‍රසාර ක්‍රියාවලිය වෙනස් වෙච්ච ගමන් අපේ මනෝභාවයන් වෙනස් වෙන්නට ගන්නවා. ඊළඟට සමහර අවස්ථාවලදී අපිට දැනෙනවා මනෝභාවය වෙනස් වෙනකොටම ආස්වාස් ප්‍රසාස ක්‍රියාවලිය වෙනස්. ආස්වාස් ප්‍රසාස ක්‍රියාවලිය වෙනස් වෙනකොටම කායික ස්වභාවය වෙනස් වෙනවා. සමහරලාට ඔන්න එතකොට ආපහු අපේ අර කය තැන් තැන්වල බොහොම සංසුන්ව තිබිච්ච කය තැන් තැන්වල නිකන් ඉදිකටු වලින් අනින්නා වගේ අර මේ වේයෝ නලියන්න වගේ ඔන්න මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ඇයි මේ අර මෙතෙක් බොහොම සංසුන්ව තිබිච්ච කයෙහි දැන් මේ වික්ෂිප්ත වෙච්ච කුපිත වෙච්ච වායු ධාරාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අර සංවරය වෙනකොට අර ව්‍යාකූලත්වය තියෙනවා. ඒ නිසා පින්නතුනි අපිට මනස සංවර කරන්නට මානසික සංවර්ධනයක් සඳහා පුහුණුවක් ඇති කරන්නට ඒ සඳහා යොමු වෙන්නට අපිට මේ මූලික වශයෙන් කායික සංවරය අත්‍යවශ්‍යයි. එතකොට ඒ සංවරය පිටින් විතරක් නෙමෙයි ඇතුළතිනුත් අපි ගොඩනගා ගන්න. ඇතුළතින් පිටින් දෙකෙන්ම අපට ඒ සංවරය ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ අර විදිහට කය පිළිබඳව සිහිය අවදි කරගන්න. එතකොට ඇයි අපට කය පිළිබඳ සිහිය අවදි කරගන්න බැරි වෙන්නේ? අපි අර විදිහේ හැඟීම් හැඟීම් වල එල්බගෙන අපි අපි විඳින ආස්වාදය තුල එල්බගෙන එතකොට ඇසින් ගන්නා රූපයෙන් යම් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ආස්වාදයේහි එල්බ ගන්නවා විනා මේ ඇසෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය සහ බාහිර දකින්නේ මොනවද? ඒ ඒ ඇසින් ගන්නා අරමුණත් එක්කලා මනස ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද? දැන් මේ එකක්වත් දකින්නට අපි සිහිය පිහිටවන්නට පුහුණු වෙලා නැතිනම් අර ක්‍රියාවලිය එහෙමම සිද්ධ වෙනවා. ඒ ව්‍යාකූලත්වය එහෙමම සිද්ධ වෙනවා. එතකොට මනස ව්‍යාකූල වෙනකොට ඒන් කය ව්‍යාකූල වෙනවා. කය ව්‍යාකූල වෙනකොට නැවත මනස ව්‍යාකූල. දැන් මේක මුල්ම අවදියේදී භාවනා කරන මුල්ම අවදියේදී මගේ ගුරුවරයෙක් මට උපදෙස් දුන්නා කය සැහැල්ලු කරගන්න නැතුව, කය සංසුන් කරගන්නේ නැතිව භාවනා කරන්න උත්සාහ කළාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කායික සංහිඳියාව අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් මම එතනදී ඇත්තට මේක පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැත්තේ ඇයි? මම දැඩි අදහසක හිටියා නෑ නෑ මේ කයත් එක්කලා නිකන් එල්ලෙන්න ඕනේ අපි පුහුණු කරන්න ඕන සිතයි. මේ කය පුහුණු කිරීමක් ගැන නෙමෙයිනේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ සිත පුහුණු කිරීමනේ. සිතේනේ මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ කෙලෙස් ඇති වෙන්නේ කයේ නෙමෙයිනේ සිතේනේ. ලෝභය, ද්වේෂය, මෝහය ඇති වෙන්නේ කයේ නෙමෙයි සිතේ. සමාධිය ඇති වෙන්නේ ඒකාග්‍රතාවය ඇති වෙන්නේ කයේ නෙමෙයි සිතේ. එහෙමනම් සිතයි පුහුණු කරන්න ඕනේ. අපි කය ගැන එච්චර එල්බගෙන නිකන් ඒකට කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ ගුරුවරයා මට උපදෙස් දුන්නා කය එහෙම සැහැල්ලුවෙන් පවත්වා ගන්න කායික ව්‍යායාම අවශ්‍යයි. එතකොට භික්ෂුවකට ගැළපෙන විදිහට ඇමදීම කියන්නේ අතුපතු ගෑම වතාවත් කිරීම සක්මන් කිරීම පිණ්ඩපාතේ වැඩිම ඒ කටයුතු වලින් අවශ්‍ය පමණට ව්‍යායාම සිද්ධ වෙන්නේ නැතිනම් අඩුතරමින් අර යෝග අභ්‍යාස ක්‍රම හෝ පුහුණු කරමින් භික්ෂුවකට ගැළපෙන විදිහට ඒ කායික ඉරියව් පවත්වමින් කායික ව්‍යායාමයන් කළ යුතුයි. ඒවා නඩත්තු කරගන්නට ඕනේ. එහෙම නඩත්තු කරගත්තේ නැති වුණොත් අපේ කය භාවනාවට යෝග්‍ය මට්ටමකට එන්නේ නැහැ. ඉතින් මේ කතාවේ මුලින් කියනකොට මම කොහොමවත් ඒක පිළිගත්තේ නැහැ. හැබැයි කාලයක් යද්දී අර සිත පුහුණු කරන්නට ඕන ඒක තමයි කළ යුතු ප්‍රධාන වැඩේ කියලා හිතාගෙන කටයුතු කළාට කාලයක් පුහුණු වෙනකොට අපිටම දැනෙන්න ගන්නව නැහැ. කය සංවර නැතිනම් මනස සංවර කරන්නට බෑ. එතකොට මේ මනුස්ස ලෝකේ තියෙන සුවිශේෂත්වය තමයි අපිට ශක්තිමත් සිතක් වගේම ශක්තිමත් කයකුත් ලැබිලා තියෙන්නේ. ඒ කයේ සහයෝගය තමයි මේ සිතේ පුහුණුවට ප්‍රධානම සාධකය මනුෂ්‍ය ලෝකේ තියෙන්නේ. දිව්‍ය ලෝකේ එක නැහැ, බ්‍රහ්ම ලෝකේ එක නැහැ. ඒ නිසා තමයි මනුෂ්‍ය ලෝකේ මේ සඳහා සුදුසුයි කියලා කියන්නේ. ඉතින් මේ සුදුසුකම ලැබෙන්නේ අර කායික සංවරයත් එක්කයි. සංවර නොවු, භාවිත නොවු, අභාවිත කයක් ඇති පුද්ගලයාට, නොයඩූ කයක් ඇති පුද්ගලයාට, කාය භාවනාවෙන් ගිලිහුණු පුද්ගලයාට එබඳු මානසික සංවර්ධනයක් කරා යොමු වෙන්නට බෑ. එතකොට එහෙමනම් අපිට චිත්ත භාවනාව, පඤ්ඤා භාවනාව, සීල භාවනාව ප්‍රගුණ කරන්නට මූලික වශයෙන් අවශ්‍යයි කාය භාවනාව. එතකොට මේ කාය භාවනාව පුහුණු කළේ නැතිනම් අපිට බොහෝ අකුසල කර්ම විපාක දෙන්නට පුළුවන් ඇතුළතින් පිටතින්. අර ඉන්ද්‍රිය අසංවර වීම නිසා විවිධ නොසුදුසු දේවල් කයට ඇතුල් වෙනවා ඒ කියන්නේ මුඛයෙන් ඇතුල් වෙන ආහාර පාන වශයෙන් ඒවැනුත් කය රෝගී වෙනවා. චක්කු සෝත කියන මේ දෙකෙන් ඇතුල් වෙනවා අපේ මනස ව්‍යාකූල කරන්නට හේතු වෙන යම් යම් ආරම්මන. ඒවෙන් සිත සහ කය දෙකම ව්‍යාකූල වෙනවා. ඊළඟට නාසයෙන් ඇතුළට ආග්‍රහණය වෙනවා ඒත් කයට නුසුදුසු දේවල්. ඒවෙන් කය ව්‍යාකූල වෙනවා. මේ විදිහට අර ඇතුළට ගන්න දේවල් වලින් අපේ කය සහ සිත දෙකම ව්‍යාකූල කරන්නට කටුක විපාක ඇති කරන්නට සාංශාරික වශයෙන් කරලා තියෙන යම් යම් අකුසල කර්ම විපාක දෙන්නට සුදුසු පසුබිමක් හැදෙන්නට රෝගී වෙන්නට දුබල වෙන්නට හේතු වෙනවා කය පිළිබඳ සිහිය නැතිකම. ඊළඟට බාහිරින් අතපය වැරදි විදිහට හසුරවන්න ගිහිල්ලා පය තියෙන තැන ගැන සිහිය නැතිවීමෙන් අත හසුරුවීම ගැන සිහිය නැතිවීමෙන් එතකොට සුදුසු නැති තැනක අපි අවශ්‍ය තරම් ඉඩකඩ නැති තැනක අපි එකපාරට නැගිටින්න යනවා නැගිටින්න ගියන් පස්සේ ඔළුව වදිනවා මොකක හරි එහෙම නැත්නම් සුදුසු නැති තැනක අපි එකපාරට ඉඳ ගන්නට යනවා එතකොට අපේ පසුපස ඇනෙනවා තවත් තැනක එතකොට මේ විදිහට සමහරලාට ජීවිත කාලෙම ඔත්පොළ වෙලා ඉන්නට හේතු වෙන විදිහේ බරපතල කුසල කර්ම විපාක මතුවෙන්නට පුළුවන් අපි සති සම්පජඤ්ඤයෙන් තොරව නිකම් වාඩි වෙලා ඉන්න තැනින් නැගිට්ටොත් ඇති. වටේ තියෙන්නේ මොනවද ඉහළින් තියෙන්නේ මොනවද බිම තියෙන්නේ මොනවද කියලා නිනව්වක් නැතුව අපි ඉන්න තැනින් එකපාරට වේගෙන් නැගිට්ටත් ඇති අපේ ජීවිතයට මාරාන්තික අනතුරක් වෙන්නට. එතකොට ජීවිතේ තොර කරන්නට හේතු වෙන. එහෙම නැත්නම් මුළු ජීවිත කාලෙම එක තැනක ඔත්පලව ඉන්නට හේතු වෙන. ඒ බඳු අකුසල කර්ම විපාකයක් මතුනේ කුමක් තුලින්ද? කය පිළිබඳව කය හැසිරවීම පිළිබඳ සති සම්පජඤ්ඤය නැතිකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා යම්කිසි කෙනෙකුට අභාවිත කාය යම් පුද්ගලයේ කය નિවරදිව වඩලා නැත්තම් පුහුණු කරලා නැත්තම් ඒ කය පුහුණු නොකිරීමේ හේතුව නිසා ඒ කය පිළිබඳ සති සම්පජඤ්ඤය කායානුපස්සනාව නොඇඩීමේ හේතුව නිසා ඒ තනත්තාට ඒ තනත්තාගේ මනස අල්පාත්මයි බොහොම පටු තැනක දුර්වල තැනක තියෙන. ඒ නිසා එබඳු පුද්ගලයාට බොහෝ සාංශාරික අකුසල කර්ම විපාකමත් වෙලා විපාක දෙන්න යමෙක් මේ කියන ආකාරයට කායානුපස්සනාව ප්‍රගුණ කරනවාද ඒ තනත්තාට ඒ කායගත සතිය කායානුපස්සනාව ඒ කාය භාවනාව හේතු කොටගෙන ඇතුළතින් පිටතින් පැමිණෙන්නට තියෙන දුක් පීඩා අවම වෙනවා. ඒ කියන්නේ සසරේ දුක ඇති කරන්නට හේතු වෙන අකුසල කර්ම විපාක යටපත් වෙලා සුවය සහනය කායික මානසික සැහැල්ලු බව ඇති කරගෙන සුවසේ ගුණ දහම් වඩන්නට පුළුවන් පසුබිමක් හදන්න. එතකොට ඒ තනත්තාට පුංචි පුංචි අකුසල කර්ම මතුණා වුණත් ඒවෙන් ලොකු හානියක් කරන්නට බෑ. කුමක් නිසාද? අර කය පිළිබඳව හැම විටම සති සම්පජඤ්ඤයෙන් ඉන්න නිසා. එතකොට ඔහුට පොඩි පොඩි දුක් වේදනාවන් යම් යම් හේතු නිසා මතුණා වුණත් ඒවන් බරපතල විදිහට එතනත් ඇද වැටෙන්නේ ඒ පිළිබඳවත් සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නට එතනත් සමත් වෙන නිසා මෙන්න මේ විදිහට කාය භාවනාව පළවෙනි කාරණය තමයි අල්පේශාක්‍ය බවින් මහේශාක්‍ය බවට පැමිණෙන්න අකුසල කර්ම විපාක යටපත් කරන්න එතකොට නැවත නැවත අකුසල් සිදුවීම වළක්වන්නට බුදුරජාණන් වහන්සේ ලෝණඵල සූත්‍රයේදී නිර්දේශ කරන පළමු භාවනාව තමයි කාය භාවනාව